බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට එකම මහත්මයාක අහපු ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඒ ටික අහන්නම් එකෙන් එක භාවනාවෙන් මාහට සතුට උපදී. නමුත් මා සතියන්තේ පුරුදු වී ඇත්තේ ලස්සන ඇඳුමින් සැරසී කඩේකට ගොස් ආහාර භුක්ති විඳීමට. මේ කාමච්ඡන්දයක් බව දනිමි. නමුත් සිත වෙනසක් බලාපොරොත්තු වෙයි. මේන් නිදිය හැක්කේ. ඒක කෙසේද කියලා වෙන්න ඕනේ තියෙන්නේ. එතකොට අපට දැන් ඕනෑම කෙනෙක් තුල තාම කාමච්ඡන්දේ ප්‍රහීන කරලා නැතිනම් රූපකාමය, ශබ්දකාමය, ගන්ධකාමය, රසකාමය, පොට්ටබ්බකාමය, ධම්මකාමය ධම්ම කියලා කියන්නේ සිතට තියෙන අරමුණු. ඉතින් මේ කාමයන් අපේ සිත්වල ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ස්වභාවය. මොකද කාමය මතනේ ලෝකේ පවතින්නේ. තෘෂ්ණාව මතනේ. ඒ නිසා ඒක 아무තු අපරාධයක් හෝ වැරද්දක් හැටියට නොසිතිය යුතුයි. හැබැයි Tamante ඒක ඒක නීවරණ ධර්මයක්. ඒක දුර්වලකම අපි නිර්වාණ ගාමිනී මාර්ගයේදීව හඳුනාගෙන දුරු කරන්න ඕන කියන අවබෝධය Taman තුල තියෙන නිසානේ දැන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අනුක්‍රමේ ඒක මාරු කරන්න පුළුවන්. යම්කිසි අපට සාමිස සතුට වෙනුවට निराමිස සතුට උපදවා ගන්නෙ කොහොමද කියලා තේරුම් ගත්තාම දැන් ඇසට දකින රූප වලින් අපේ හිත සතුටු වෙන්නේ කාමච්ඡන්දයත් එක්කලා අපේ සාමස සතුටක් ඒක තෘෂ්ණා මූලික කොටගෙන කාමච්ඡන්දේ මුල් කොටගෙන ඇති වෙන සතුට. එතකොට ඒ රූපයට නැත්තම් අපිට ඒ සතුට නැහැ. ශබ්දයෙන් සතුට වෙන්න පුරුදු වුණාන් පස්සේ ඒ ශබ්දේ නැතිනම් අපිට ඒ සතුට නැහැ. ගන්ධයෙන් සුගන්ධයෙන් සතුට වෙන්න පුරුදු වුණාම ඒ සුගන්ධේ නැතිනම් අපිට ඒ සතුට නැහැ. දැන් ওই විදිහට රසයෙන් සතුටු වෙන්නට පුරුදු වෙනකොට ඒ රසය නැත්තම් අපිට ඒ සතුට නැහැ. ස්පර්ශයෙන් සතුට වෙන්න පුරුදු වෙනකොට ඒ ස්පර්ශය නැත්තම් ඒ සතුට නැහැ. මනෝභාවයෙන් සතුට වෙන්න පුරුදු වෙනකොට ඒ මනෝභාවය නැත්තම් අපිට ඒ සතුට නැහැ. ඒ නිසා තමයි දැන් ඔය මත් කුඩු වලට එහෙම ඇද්දැහි වෙච්ච අය ඒවා මුදව ගන්න බැරි. ඒ ඒ මනෝභාවය, ඒ කයට දැනෙන විදිහ, ඒවා දැනෙන්නට අර අර මත්ද්‍රව්‍ය ගන්නට ඒගොල්ලෝ පෙළඹෙනවා. ඒකට ඇලිලා නිසා. ඒතර ඇයි මේ සාමිස සතුට නිසා? එතකොට ලෝකේ තියෙනවා තවත් සතුටක් නිර්ාමිස සතුට. නිර්ාමිස සතුට කියලා කියන්නේ තෘෂ්ණාවෙන් තොරව ඇති වෙන සතුට. හැබැයි ඒකට අර සාමිස සතුට වගේ අබ්බැහි වෙනවා අබ්බැහි වෙන්නේ නැහැ. දැන් මත්පැන් වලට ඇබ්බැහි වුණාට ඇල් වතුර බොන්න කවුරුවත් ඇබ්බැහි වෙන්නේ නැහැ නේ. ඇල් වතුර හැමතිස්සෙම කයට අවශ්‍යයි, ජලය අවශ්‍යයි. අවශ්‍ය වුණාට වතුර බොන්න කියලා වෛද්‍යවරු කියන්න ඕන, බල කරන්න ඕන, මතක් කරන්න ඕන. නැත්තම් ඉතින් අර පිපාසය උත්සන්න වුණාම වතුර පොඩ්ඩක් බොනවා හැරෙන්න ඒකට ඇබ්බැහි වෙන්න. හැබැයි මත්පැන් ටිකක් බිව්වොත් ඒකට ඇබ්බැහි වෙනවා. ඉතින් ඒ මොකද අර නරක දෙයින් උත්තේජනය වෙනකොට ඒකට ඇබ්බැහියක් ඇති වෙනවා. හොඳ දෙයට අවශ්‍ය දෙයට එහෙම ඇබ්බැහි වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට අර රස තෘෂ්ණාවට තියෙන ඇබ්බැහිය වගේ වේගයෙන් අපට නිර්ආමස සතුටට අපේ මනස ඇබ්බැහි වෙන්නේ නැහැ. හැබැයි ඒක උත්සාහයෙන් නැවත නැවත ගොඩනගා ගත්තොත් ඒ සාමස සතුටට වඩා ලොකු සුවයක් මේකෙන් ලබන්න පුළුවන් කියන එක අපිට දැනෙනවා. ඒක එකපාරට කරන්න බෑ. සම්පූර්ණ ඒ තමන්ගේ තියෙන රුචිකත්වය යට කරලා පාලනය කරලා හිර කරලා ඒක වෙන පැත්තකට ගෙනියන්න නෙමෙයි දැන් ඔබතුමාට වැටහිලා තියෙනවානේ මේකේ මේකේ අඩුවක් තියෙනවා මේ කාමච්ඡන්දයටයි මම වහල් වෙන්නේ කියලා. දැන් ටික ටික ඒකේ ආදීනව ගැන කල්පනා කරනවා. එයි මම මේ සිතුවිල්ලට වහල් වෙන්නේ. මොකද්ද මේකේ ඇති අර්ථය? ඒතර දැන් මේක කෑවෙන් පස්සේ ඉතින් ඒ වෙලාවට සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ඒක මල මුත්‍ර ටිකක් බවට පත් වෙනවා. ආයෙ ගිහින් කනවා. ඉතින් මෙහෙම මෙහෙම දැන් මෙච්චර කල් කාලා මම මොනවද එකෙන් ලබලා තියෙන්නේ. ඒ විදිහට මුලින් ආදීනව සොයන්නට. ඊට පස්සේ ටිකක් විදර්ශනා කරන්න බලන්න ඕන. පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් පටිච්චසමුපාද වශයෙන් බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ කවුද කන්නේ? දැන් මේ කන්න හිතෙන්නේ කාටද? මෙතන කෙනෙක් ඉන්නවා. එතකොට කෙනෙක් නැත්තම් දැන් මේ ආස්වාදය ලබන්නේ කවුද? එතකොට අන්තිමට මම කියලා කෙනෙකුත් නැහැ මගේ කියලා දෙයක්වත් නැහැ දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ කාමච්ඡන්දයක් මතුවලා තියෙනවා ඒකට වසඟ වෙලා තියෙනවා අන්තිමට කාමච්ඡන්දය ඒ අරමුණ ගනිමින් පහළ වෙලා නිරුද්ධ වෙලා තියෙනවා. ඒකෙන් තමන්ගේ ගතසිත දුර්වල වෙලා තියෙනවා. අවසානයේ එච්චරයි ප්‍රතිඵලය. වෙන මොකක්වත් නැහැ. ඉතින් අන්නේ විදිහට පරමාර්ථ වශයෙන් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ටිකක් විදර්ශනා කරන්න උත්සාහ කරන්න ඕන දෙවනුව. පළමුව කරන්න ඕන අර ඒකේ මතු පිටින් පේන ආදීනව ටික. Taman ඒ විදිහට ලාමක වෙලා ඒ හැඟීමට වහල් වෙන හැටි. එතකොට ඒ රසවත් ආහාර කියලා තෙල් සහිත දේ, මිරිස් සහිත දේ අනුභව කළාම ඒකෙන් ඇතිවෙන කායික පීඩාව. එතකොට මේ ඒ ඇතිවෙන දැන් අර හොඳ ලස්සන ඇඳුමක් ඇඳගෙන එහෙම යනවා කියන තැන ඇතිවෙන මාන්නය, ඒකෙන් තමන්ගේ මනස දුර්වල වෙන හැටි, ඒ වගේ අර මතු පිටින් පෙනෙන ආදීනව ටික මුලින් මුලින් හිතනවා. ඊට පස්සේ අර විදිහට ටික ටික ගැඹුරට විදර්ශනා කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒ විදිහට දකින්න උත්සාහ කරනකොට අපට පුළුවන් අර නිර්ාමස සතුට වෙත යන්න නිර්ාමස සතුට ලබන ක්‍රම තුනක් තියෙනවා දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම යහගුණ හඳුනාගෙන දියුණු කිරීම ලෝක ධර්මතා නුවණින් අවබෝධ කිරීම දැන් අපිට ඒ කාමච්ඡන්දයක් මට මතුණා කියලා දැනුණහම ඒක දැනගෙන ඒ ඔය විදිහෙන් කල්පනා කරලා කාමච්ඡන්දය දුරු කරගන්න පුළුවන් වුණොත් අර කාමච්ඡන්දයට වසඟ වෙලා ගිහිල්ලා කෑම ටික කෑවට වඩා ලොකු සතුටක් ආත්ම විශ්වාසයක් ආත්ම තෘප්තියක් තමන් තමන් පිළිබඳව ඇති වෙන්නට ගන්නවා මට පුළුවන් වුණා ඒ දුර්වල මනෝභාවයෙන් නැගී සිටින්නට කියලා. ඒක ඒක ලොකු සතුටක්. ඒක ලොකු තෘප්තියක්. ඊළඟට යහගුණ අවදි කිරීම. ඒ ඒ ක්ලේශයට වහල් නොවි තමන් සිහිය ප්‍රඥාව වීරය අදිෂ්ඨානය මේවා අවදි කරගන්න Tamanට පුළුවන් නම් එතනදී ලොකු සතුටක් ලැබෙනවා. ඒ වගේම ඔය කිව්ව විදිහට ආදීනව දකිමින් පරමාර්ථ වශයෙන් හේතුඵල වශයෙන් අපිට විමස විමසා බලන්නට පුළුවන් නම් ඒ විදර්ශනාව තුළ ලෝක ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහීම තුළ අපිට ලොකු අවබෝධයක් ඇති වෙනවා ඒ තුළ නිර්ාමස සතුටක් ඇති වෙනවා. ඉතින් අන්න එහෙම එකපාරට එතනට යන්න බෑ. ටිකෙන් ටික මේ පැත්තේ දුර්වලකම ආදීනවේ දකිමින් අනිත් පැත්තට මනස ටිකෙන් ටික පුහුණු කරන්න ඕන. එහෙම ඉතින් ජීවිත කාලයේ සෑහෙන කාලයක් උත්සාහ කළොත් අපට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්.